ඔව්. පෙරුන් සරණයි ඒ කාරණේ බොහොම පැහැදිලිව කියවුණා. තවත් දුරට කියනවා නම් මෙහෙමයි. පංචානන්තරයේ කර්මයේ සහ නීත මිත්‍යා දෘෂ්ටියේ කියන මේ බරපතල කර්ම හයක් තියෙනවා. මේ හය කරගත්ත ඇත්තෝ මනුලොවින් චුත වෙනකොට ඔයාට කියන ආනන්තරිය කියලා. ඒ කියන්නේ චුතේට අනතුරුවම අවීචමානර්ථයටම යනවා. අවීතිමා නරකය කියන්නේ අතිශයින්ම උත්සන්න අකුසල් ඇති තැන. ඒත් අවීත කියන්නේ ගින්නෙන්වත්, සත්‍යයෙන්වත්, දුකෙන්වත් අතරක් නැති තැන කියන එකයි අවීච කියන්නේ. වීච කියන්නේ අතර, අවීච කියන්නේ අතරක් නැහැ. එතන හරියට මේ ಗುಣ පුරුකක යහුණු පුරලා තියෙන වගේ තමයි සත්‍යෝ. හැබැයි ඔවුනෝන් එක එකනා පේන්නේ. එක එකනා ගැටෙන්නේ. මොකද භූත කොටාසල තියෙනවානේ විනිවිද යන ස්වභාවයක්. ඔවුනෝන් විනිවිද යන්න පුළුවන්. ඒක නිසා වුණොම් පේන්නේ එක එකනා ඉන්න බවයි පේන්නේ. ඒ තරමට සතුන්ගෙන් අතරක් නැහැ. ඒ වගේම ගින්නෙන් අතරක් නැහැ. ඒ වගේම දුක්ඛ ධර්මයෙන් අතරක් නැහැ කියන මේ භානක අවීචයට වැටෙනවා. පංචානන්තරී කර්මයේ සහ නීත මිත්‍යා දෘෂ්ටි කර්මයේ සිදු කළ අය. පංචානන්තරී කර්මයේ කියන එක කවුරුත් දන්නවා. නීත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කරුණු තුනක්. නාස්තික දෘෂ්ටිය, අපරිය දෘෂ්ටිය සහ අහේතුක දෘෂ්ටිය. නාටික කියන්නේ කිසියම් කුසලයක අකුසලයක විපාකයක් නැහැ කියලා විපාක පිළිගන්නේ නැති දෘෂ්ටියයි. අකිලේ දෘෂ්ටිය කියන්නේ කිසියම් ක්‍රියාවක් කළාට පිනක් නැහැ, පවක් නැහැ, කර්මයක් රැස් වෙන්නේ නැහැ කියන එකයි. කර්මය පිළිගන්නේ නැහැ. අහේතුක දෘෂ්ටිය කියන්නේ කිසිම හේතුවක් නැතුව මේ සත්‍ය උපදිනවා, කිසිම හේතුවක් නැතුව මේ පල්ල වෙනවා, උපදින තනක් නැහැ කියලා. මේකනේ දෘෂ්ටි තුන බරපතලයි. මේ දෘෂ්ටි තුනගේ මේ විකාශනයක් තමයි දෙසටක් මිත්‍යා දෘෂ්ටි කියලා හඳුන්වන්නේ. ඉතින් මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටියෙන් එකක් හරි තේනවා නම් සැබවින්ම ඒ අයට අර නියත මිසදුට තත්ත්වයට වැටුණා නම් අනිවාර්යෙන් අවීකයට යන්න වෙනවා පමණක් නෙමෙයි අවීකිය යම් කාලයක මේ මහා පොළව නැත්තම් සක්වල විනාශ වෙන කාලයේදීවත් උහුට ගොඩ එන්නේ නැහැ. ਉਹ ඈත කෝටි ලක්ෂයක් සක්වල වලින් ඈත විනාශ නොවන අපායකට මාරු වෙනවා කියලා සඳහන් වෙනවා. එයක් යන්නේ කියනවා සංසාර කානුකෝ කියලා. සසර බැඳතිනේ කණුවක් කියලා. කවදාකවත් ගොඩ එන්න බෑ සංසාරයේ. ඒ වාගේ බරපතල අකුසල් කරපු අය තමයි අවීචිමා නරකේ උපදින්නේ. ඒ වගේම තව අටමා නරකයේතම ඒ වගේ බරපතල අකුසල් කරපු අය යනවා. ඒ කියන්නේ අල්ලස් ගත අය, එවගේ බොරු සාක්ෂි දුන්න අය, ඒ වගේ ප්‍රාණඝාත කළා අර චුන්ද සූකරිකියා වාගේ අපමණ අකුසල් කළ අය තවත් තවත් පරදාර කර්ම කළ අය මේ විදිහට අනේකාකාර බරපතල කර්මයන්ගෙන් මුළු ජීවිතයම අවාසනාවන්ත බවට පමුණවාගෙන කිසිම කෙනෙක් දාමන් නොකලෑ තමයි අතමා නරකයට කෙලින්ම යන්නේ. දේශනාවේ කියවුණ බඩු සමග බරපතල හොරෙක් ආවුණා නම් කෙලින්ම දඬුවම් ලැබෙනවා වගේ තමයි කෙලින්ම සංජීර, කාලසූත්‍ර, සංඝාත, කෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචි කියන මේ අටමහා නරකයට යන්න සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන් එහිදී සඳහන් වෙන්නේ දේශනාවේ මේ දිනක් නෝනක් ලබා ගත්තොත් මේක දකින්න පුළුවන් නැත්නම් පිළිගන්න බැරි තරම් දෙයක් කියලා. නමුත් අද විද්‍යාවට අනුවත් මේක දැන් ඇති වෙන මට්ටමට යම්කිසි පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා ඒ දිග පළල ආදි පමණක් වෙනස්කම් තියෙනවා. ඒ අනුසලක බැලීමේදී කාය වාක් මනෝ කියන ඉදොරින් සිදු කර ගන්නා ලද බරපතල අකුසලයන් නිසා අටමහා නරකයට ඍජුවම යනවා. එසේ නැතුව අර මේ මුලින් සඳහන් කළ දේශකයන් වහන්සේගේ පිළිතුරෙමින් සමාජ කුසලත් අකුසලත් කරගෙන ද්වයකාරී කියලා දෙකම කරගත් අය අතරින් යයි මරණාසන්න මොහොත අකුසලයක් සිදු වුණා නම් ඒ නිසා උස්පත් නරකයේ කිපෙද අර වාගේ නැවත නැත උසුපත් නරක වලින් මහා නරකයට මහා නරකයෙන් උසුපත් නරක වලට මනුවේවි කර්මයේ ශේවනතුරු දුක් විඳින සිද්ධ වෙන ඇති තේරුම් ගන්නට ඕන මම ආරාධනා කරනවා මේ සම්බන්ධව වඩාත්ම තේරුම් ගන්න ඔබ සිංහල බසින් තියෙනවනේ 550 ජාතක පොත් වහන්සේ නිමිමා රාජ ජාතකයේ කියවන්නේ ඒ පොතේ බොහෝම ලස්සනට නිමිමා රජුගේ සියසින් දුට ඇති ඒ අපාරිස්තර මොන මොන කර්ම නිසා ඒ ඒ තැන්වල උපදිනවාද කියන එක ආපායක සත්වයන් ලවාම කියවලා මාතලේ සංග්‍රහක දීපුත්‍රයන් ලවා කියවලා දැනගත් ඇති නිමිමහා රාජ ජාතකයේ තියෙනවා කරුණාකර කියවලා ආબોධ